තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මේ පාර අපි කතා කළා මරණේ විරෝධ සමාපත්තියත් වෙනස. ඒකේ ඒ කියනවා අනාත්මික ස්වરૂපයක් අපේ ජීවිතය තුළ බලපාන හැටි. එක්තරා කොටසක් විතරක් උපක්‍රම ශක්තියේ ජීවිත පරිහරණයට යොදනවා. ඒකත් උපක්‍රමයක් විතරයි. ඒකත් මේ සාර්ථක වෙන වෙලාවලුත් තියෙනවා සාර්ථක වෙන වෙලාවලුත් තියෙනවා. ඒකද ඒ උපක්‍රමයෙන් එහා තියෙන කොටසකුත් තියෙනවා අපි කිසිත් නොදන්න. ඒ කිසිත් නොදන්නවා කියන්නේ ඒ කොටස මොන ආකාරයෙන් සිදු වෙනවද කියන බව අපිට තීරණය කරන්න මොන මානසිකයක්වත් මොන උපුලංකාරකමක්වත් නැහැ. ඒකට ඒ ඒ මතය අස්සේ ඒ ස්වභාවික ඇත්ත අස්සේ පවතින අයිතිවාසිකමේ දෙසේ නැත්තම් ඒ தත්ත්වය උද අපිට ඉඩක් දීලා තියෙනවා යම් කිසි ඵලයක් ලබා ගන්න ඕන නම් ඒ ඵලය ලබා දෙන්නා වූ හේතුව හේතුව එකතු කළා ඒ හේතු උදව්වෙන් ඵලය ලබා ගන්න. නැත්නම් අපි කරනව නෙවෙයි. හේතු උදව්වෙන් ඵලය ලබා ගන්න. ඒක මේ හේතු හේතු උදව්ව තමයි අපි මේ ජීවිතේ හැම අවස්ථාවකම පාවිච්චි කරන්නේ. අපි ආහාර ගන්නවා. ජීවිතයේ ප්‍රතිඵලය අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ ආහාරය සමහර විට අජීර්ණ වෙලා පුද්ගලයන් මැරෙන්න පුළුවන්. ඒ ගැන අපට වග කියන්න බෑ. අපි සම්මත කරගත් කරගෙන තියෙනවා ආහාර ජීවිතයේ ඇතුළත මේ කටින් මේ ගුල ඇතුළට ගොස් ඒක ඇතුළේ වැඩ කළා යම් කිසි රසායන බලයක් ජීවිතේ පැවැත්මට උදව් දෙනවා කියලා. ඒක උර අපි ආහාර ගන්න ඇතුළේ එච්චර ඇත්ත කරන්න පුළුවන්. ආහාර දිරවන්න බෑ රසායන අදින්න බෑ මුකුත් කරන්න බෑ. ඒක ගහක් වවනවා. තෝර දානවා අපි. තෝර ඇද්දෙක් ගහ වැවේ නැත්තම් නිකන්. ඒකෝට අපිට කරන්න පුළුවන් එකම දේ ඒ ප්‍රතිපලය සංවිධානය කරන හේතුව ලං කරන්න පුළුවන් අයිතිවාසිකම් අපිට ලැබිලා තියෙනවා සතුන් වශයෙන් එක එක මට්ටමේ ඒ කරගන්න පුළුවන්කම තියෙනවා මිනිහට ඉතින් හොඳටම වැඩියෙන් කරන්න පුළුවන් අන්නේ හේතු ඵල න්‍යායය කියලා බෞද්ධ දර්ශනයේ පෙන්වන්නේ ඒ ඒ ඵලයන් ලබා ගැනීමට අවශ්‍ය හේතු උපකාරවන හේතු අර බුදු පියාණන් වහන්සේගේ බුද්ධිමත් දර්ශනය තුළින් උන්වහන්සේ සොයාගෙන තේරුම් අරගෙන ඒක ලෝකයේ ජීවිතය. ඒක තමයි මේ බුද්ධ ධර්මයේ කියලා පාවිච්චි කරන්නේ. ඒකවල දැන් අර කාලක්‍රියා විමරණයට පස්සේ නිරෝධ සමාපත්තිය සමවැදීමේදී අර එක්තරා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන එක නවත්තා ගැනීමට එක්තරා උපක්‍රම විදිහකින් මේක එක්කාසුදී ඒක පුළුවන් වුණා. අනිත් කොටසට මොනම හේතුවක්වත් බල කියන්නේ නැහැ. ඒක ඒ කරන හැටියට කරන්නේ ඉදාරි. අන්න එහෙම හැම එකකම එක කොටසක් 150 තිබ්බොත් ඒ 150 විතරක් අපටයි තියෙන්නේ. ඒ උපක්‍රම පැත්තට. අනිත් 50 සම්පූර්ණයම අහිමි. හරියට 150 කියේ භාගයයි අපිට කරන්න පුළුවන්. දෙවියන් කෙනෙක් රූපයක් දෙන්නේ නානා දේවල් පාවිච්චි කරනවා. ඒ පාවිච්චිය තුලින් ඒ රූපය භාවය කේතරම් මතු කරයි දන්නේ. ඒක අර පාවිච්චි ඒ වස්තුවේ එකාසීච්ච දේ හේතුවට අයිතියක් විතරයි. ඔන්න ඔය න්‍යාය පරිහරණය කිරීම තමයි මේ බෞද්ධ විසින් අපි කරගෙන යන්නේ. මොකද්ද? සුඛ ප්‍රදානී වීම. සුගතිගාමී වීම කියන්නේ හොඳ සමිතිලි දායක සිත් පහළ කිරීම කරගන්න. ඒ සිතට දීතු ලංකලෙක හේතු ටික අපි එක්කාසු කරනවා. එතකොට එහෙම හරියට හේතු එක්කාසු වෙලා නම් ඒ සිත සුගතිය හොඳ පැත්තකට නැත්නම් සැප පැත්තට වැඩ කරනවා. සුගතිය කියුවාම මේ පරලෝ යන අවස්ථාවේ නැත්නම් මෙලික් නැත්නම් පස්සේ ලබන එකක් නෙවෙයි. ඒක මේ මෙහෙදිම දැන් ලබන එක. හැබැයි ඒ දැන් ලබනද දැන් මේ හේතු ටික විෂයාකාර ගුණ වෙලා තියෙනවා. එතකොටම සුගති. ඒක කුසලය කියලා කියන්නේ හරියට හොඳට පිළිසිදු කරන වැඩේකයි කුසලයේදී. පිළිසිදු වෙච්ච කර්මක ක්‍රියාව කුසල විපාක වශයෙන් සැලකෙන සුගතිය ලැබෙනවා. එතකොට සැප විඳීමට පින් කරන්න ඕනේ කියන්නේ දැන් පින් කරන්න ඕන දැන් සැපයි. එතකොට සැප බලාපොරොත්තු එක්කෙන එක්කෙනා සිත පවත්වන්න ඕනේ පින් කියන කුසල් කියන මාධ්‍ය ක්‍රියා ස්වરૂප ඉද. ඒ ක්‍රියා ස්වરૂපයේ පවත්වන සිත යම් ආකෘතියක් හැඩයක් ගන්නද ඒක තමයි හේතුව. ඒ ලැබෙන ඵලය තමයි සැපේ. එතකොට මේ අද දැන් කල ඉස්සක්. ඒක ඒකටම අදාළ වෙන එක්තරා මාසිකා අපි වේගාල සූත්‍රයේ ඉදිරිපත් කරනවා ඒකදි පෙන්වනවා මේ අපි හැම දෙනෙක්ම දැනුත් මේක බලාපොරොත්තු වෙන උදාාර චිත්ත මට්ටමක්. ඒ උදාාර චිත්ත මට්ටමේ කියන්නේ නදහත් භාවයේ කියන නදහත් භාවය කියවහම මොන මේකටවත් කම්පැනි නැවි ඉන්න පුළුවන් සිතක් ගැන අපි හැම වෙලෙම බලාපොරොත්තු අපි ඒ කෙනෙක් මලාට අඬන්න කැමති නැහැ දුක් වෙන්න කැමති නැහැ කෙනෙක් පිළිවක් කළාට ඒ තනිය හැටියට අපි සිනහ වෙන්න කැමති නැහැ මොකක්වත් අපි ඒකට කැමතිව නෙවෙයි ඒක අර හේතුවට අනුව සිද්ධ වෙනවා ඕනෑම කෙනෙක් ඉතාම වැදගත් ස්ථානික හෝ වේවා වැඩකට සමූහයක් ස්ථානික හෝ වේවා අර නොහිතුණු ක්‍රියාවක් දර්ශනය වෙනකොට නෑ ඒක ඡන්දේ ඉන්නා වෙන හොත් තනක් නෙවෙයි ඒක ආදන්නවා ඒකට කරනවා අර හේතු එක්ක ඒක ඒ විදිහේ විවිධ ආකාරවලට නොපෙරළි මොකක් එක්කවත් වෙන ස්වરૂපයක් සංවිධානය කර නොගෙන හිත මධ්‍යස්ථව පවත්වා ගැනීම අපි මේ ලෝක දහසේ කවුරු බලාපොරොත්තු වෙන්නේ. අපි ඕනම කෙනෙක් යන්නේ කෙනෙකුට අපි සතුටින් නිහඬ වෙන්නේ. නමුත් අපි ඉඳගෙන නැහැ. ඒක හේතු වෙනවා අපේ නරක ගති මතුවෙන්න. මේ නරක ගති මතුවලයි අර කිව්ව අර කියන වෙනස් ස්වරූප ගන්න. ඒක දැන් මෙතන අහන ඇහි මොකද්ද? ඒ අදුක්කම සුඛ අදුක්කම සුඛ කියලා කිව්වේ දුක සැප දුක කියලා කතන්දරයක් පිළිසම් දෙන්නන්නේ. මේ දුක සැපේ කියලා කිව්වේ ඇලෙන පැත්තයි ගැටෙන පැත්තයි කියන එකයි මේ ඒ අදහස් කරන්නේ. ඇලෙන පැත්ත ගැටෙන පැත්ත. දුකේ ගැටෙනවා සැපේ ඇලෙනවා. ඒ දුකේ ගැටෙන සැපේ ඇලෙනවා தත්ත්වය තමයි අපිට මේ ජීවිතේ ඉතාම භයානක කරදර වෙලා අපි සත බලාපොරොත්තුෙන් ජීවිතයක ගත කරන එක්කන ඊට සහය වෙන දෙයක් කියලා හිතන සම්මත වෙලා තියෙන හැම එකක්ම පිළිබඳව ඇලි ඇලිලා අපේ ජීවිතය ගත කරනවා ඒවා ළඟා කරගන්න බැරිවත් වෙනවා පුළුවන්වත් වෙනවා තෙලි තෙලි අපේ ජීවිතයේ දුක් දෙනවා කියලා සම්මත වෙච්ච දෙයක් ඒවා ඔක්කොම සම්මතයි සම්මත වෙච්ච දේ. දකින්නකොට හිතනකොට වැටෙනකොට ඒකෙන් දෙරීම සඳහා දරන උත්සාහය ඉමක් කොනක් නැහැ සීමාවක් නැහැ. ඒ දෙකෙන් මිනිහා විඳින්නේ පීඩන වර්ග පීඩන එකයි පීඩන ලැබෙන ක්‍රම දෙකයි. සත්‍ය දෙකයි. පීඩනය එකයි. පීඩනය එකයි හැම එකකින්ම ඍජවා ගන්නවා ඒ රූපිනගෙන මත්තමට ඒ හිමින් සත්‍යමත් කරගන්න. දැන් මෙතන අදුක්කම සුඛ කියන චිත්ත මට්ටමේදී අප්‍රමාණ සැප ජන සම්මිත අරමුණු විනිති ඕන හැටි තියෙනවා. ඒ වගේම දුක් ලබා දෙන ඒවත් කල්පත්තයි. ඒ දෙක නැද මධ්‍යස්තව ඒ දෙකෙන් පීඩා නොයි. ඒ දෙකෙන්ම තමන්ට අවශ්‍ය ඇසිර කරමි ඇසිර කරමි. ඇස් දෙක වහගෙන කන් වහගෙන නිවිලා ඉන්නවනේ ඒ හැම එකම අවශ්‍ය අවස්ථාවට ඇසුරු කරනවා මත ඒවා එකකින්වත් පීඩනයක් හෘදමක් මතුවෙන්නේ සක්මක් වෙන්නේ ඒ සත්‍යයට සිත ගන්න කල යුත්තේ කුමක්ද කියන එකයි මේ ප්‍රශ්නය ඉදිරිපත් කළේ ඒක දෙප ගන්න. එතකොට සම්පත්‍ය චත්තාරෝ ආවසෝ සත්‍ය අදුක්කම සුඛාය චේතෝ විමුක්ති සමාපත්තිය චේතෝ විමුක්ති සමාපත්තිය ජන්මේදී චේතෝ විමුක්ති සමාපත්තිය කියලා ඒ පිළිබඳව සිතන්ද තමන්ද අමුතින් උත්සාහයෙන් සිතන්ද වමනාවක් නැති තත්ත්වයෙන් මේ නිවිච්ච සමාපatti කියන්නේ එකම මට්ටමකින් වැඩ කරේ මේ චිත්ත tattve එතකොට චේතේ විමුක්ති කිව්වහම සිතිවිල්ලකින් යා බේරිලා මේ නිදි මොකද සමාධි සිත අලවන දේ එක පැත්තකින් තියෙනවා සිත ගැටෙන දේ එක පැත්තකින් තියෙනවා මෙතන චේතේ විමුක්ති සමාපත්තිය කියලා කියන්නේ මොකද්ද? ඒ ගැටලුවේ ගන්නේ නිකුත් පිටින්නේ තමයි. ඒ නිකුත්. ඒ පිළිබඳ අර කොහොමදයි ඒකේ වටිනාකම මොකක්ද කියන්නේ? මෙහෙම එකක් තියෙනවා දැන් එච්චර. මට එතන අනිසිසියක් තියෙනවා එච්චර. කතා කරන්න වෙනවා. අතනත් තියෙනවා කතා කරන්න වෙනවා හැබැයි කොහොමද? ඒත් ඒ ගැන මට වැඩක් හොදක් වේවිද මට ලැබෙයිද මට ගන්න පුළුවන් ගත්ත හොදක් මොකක් කර හිතන්නේ නැහැ කියන එකටයි ඒ පිළිබඳව නිසිතන එකයි හේතු විමුක්තිය කියලා. ඇයි එහෙම හිතන්නේ නැත්තේ? හිතන හේතුන් නම් කියලා එකයි. හිතන හේතු හිතන්නේ හේතු සමූහයක් මත. ආස්තික. ඒ හේතුන් අයින් කියෙච්ච බවට සාක්ෂිය මොකක්ද? හේතු විමුක්තිය. කියන ස්වરૂපයෙන් සමාගයේ සිට අර මට්ටමටයි. එතකොට මේ සත්‍යය ලබා ගැනීම සඳහා සදායිත දුක්ඛ සුඛස්සිත පහන දුක්ඛස්සිත පහන සුඛස්සිත පහන දුක්ඛස්සිත පහන එතන මේ සුඛ දුක්ඛ දෙක හැබැයි මෙතෙන්ද එන්නේ සෑහෙන දුරක සංවිධානයක ප්‍රතිඵලයක් නේ සුඛස්සිත පහන දුක්ඛස්සිත පහන මේ සුඛගති සුඛදුක්ඛ නමින් වෙනසලේ මොනවාද? බලාපොරොත්තු තමයි මේ අපි සුඛය කියලා කියන්නේ. දුක්ඛය කියලා කියන්නේ හානිය. හානිය කියන්නේ බලාපොරොත්තු නිදක් නැතිකම. මොකද්ද බලාපොරොත්තු? සත්‍යය. ඒ සත්‍යය බලාපොරොත්තු ඉච්ඡක. නැත් අපි තමයි තමයි අපි මේ සුඛය කියලා කියන්නේ. විඳින එකක් ඒ අවස්ථාවේ කිසි කෙනෙක් ලබන්නේ මෙන්න වෙයි කියන හැඟීමක් උඩ එල්ලිලා නිකං කතාවකට කියන බලාපොරොත්තුත් එක සැනසීමට හේතුවක් එතකොට ඒකමයි අපි අපි හැම වෙලේම පාවිච්චි කරන සුඛ ස්වરૂපයේ ඒ මතයි රැඳී පවතින. ඒ මොකද ඒ මත කියන්නේ? දැන් අපි යම් කිසි කෑමක් කන්නේ. මේ වටපිට බලනවා මේක කියන අනිත්‍යම කියලා. ඇයි මේ බලන්නේ මේකෙන් කෑම රස ලැබෙනවා නේ. දෙස්ති විනිකයි ඇස්ති. මේක නම් කියන කනුව තමයි ඒකෙන් එතනක් දෙයක් නෑ මොනව ඇද්ද දන්නේ මේකේ. වටේ පිටාවේ ඉති වටේම රවුම් යනවා. ඉතින් අඳුරන්න බැරිව බෙල්ල දික් කර කර බල බල. ඉතින් ඒ මොකද? කණේ කණේ අද්දත් කෝපේ සබලවි කියලා සෑම විතරයක් පුළුවන්. හිතාපේතාවත් ඒ ක්‍රියාව හොයන සතේ නෑ. මොන එකතාවත් බෑ. එයා හොයන සතේ නෑ. කවුද නිකන් කටවල්ලන්නේ? එයා කකා අර මොනවා ධර්මීය කම්මිත් කියලා තේ. නේද? කවදාකවත් කාල සතයක් හම්බුනේ නෑ. සත ඇතින් කියන විශ්වාසයත් යටතේ සත කොහෙද කියලා දන්නේ නැතුව සීමිතනේ වටා පිටාව බලපලින්. ඉතින් යන්තම් සබ්ජෙක්ට් එකම බලනවා කියන්නේ. ඒක තමයි අපි සුඛිය තරම. සුඛසිත පහන ඒතර දෙකේ කියන මොකද්ද? අපි තීරණය කරනවා ඒක කාලා හරියන්නේ. ඕමන් කාලසි. ඒ වගේම දාන ජනේජ නැත්නම් ඒක කන්ද සිද්ධ වෙයිද කියලා අකමැත්තක් තියෙනවා අපේ. ඒක එක දුක. බලාපොරොත්තුක් බලාපොරොත්තු ඉතින් නෙවෙයි යන සුඛයක් අවිශ්වාසයක් සමාජස්මි දුක්ඛපි දෙකයන් පාස්. ඒකට දුකයි සැපයි කියන දෙක බාහිරින් ගන්න ගිය නිසායි. ඒ දෙපැත්තට ඔක්කොම ගිය කාම ගිය, ශබ්ද ගිය, දර්ශන ගිය, ආඥාන ගිය ඔක්කොම බාහිරින් සැප අරගන්නත් දුක් නිදහස් කරන්නත් බාහිර ලෝකය බාහිරේ තමා උපකාරයට ගත්ත ගත්තේ ප්‍රතිඵල තමයි දුක් සැප කියන දෙක යම් කිසි දවසක යම් කිසි අවස්ථාවක හේතු සමූහයක් එක්ුණාට පස්සේ හේතු සමූහයක් එක්කලේදී සැපේ කියන ස්වરૂපේ සැපේ කියන ස්වરૂපේ Taman තුළ සංවිධානය කිරීම අවශ්‍ය කරුණු තමයි විසින් දැනගෙන හේතුන් ටික එක්කාසෙ ඇති එයා තුළ සැපේ මතුවේ නැහැ එතකොට මේ දුක් ප්‍රහාණය කිරීමත් සුඛ ප්‍රහණය කිරීම කියන දෙකේම තියෙන මොකද්ද බලාපොරොත්තු අයිති. ඒකයි දෙකේ ගැටේ මොකද කියන එක තවත් ඒක පෙරලා කතා කරනකොට අසම්පූර්ණත්වයට පීඩනයේදී අපි ඉන්නේ. ඉතින් හොඳට ගැඹුරට බහලා කතා කරනකොට මේ පීඩාව දුක අසම්පූර්ණත්වයට පීඩා. සාමාන්‍ය අපිට ලැබිලා. ස්ථිරයෙන් අපි සප ලබන කොට හම්බෙලක් නෑ. ස්ථීර වශයෙන් අපි සපල් දුකින් නිදහස් වෙන පීඩනය ගැන එයින් බේරිලක් නැහැ. නිරන්තරයෙන් ඔය දෙක හැම වෙලේම සිත සමග මෙහෙම මෙහෙම ඉස්සරහට එනවා මොන වෙන හේතු උදාහරි. ඒකෙන් දෙපැත්තෙන් පීඩා විඳින්න තමයි ගත කරන්නේ. පුංචි ළමයා හරිය කිසිම සමාවක්. ඒකට අපි පුංචි කාට මොනවද හොයන්නේ කියන්නේ. එයාගේ මනසෙන් කතා කරන්න පුළුවන් නම් නැහයි. වෙලාවට අම්ම කිව්දුන්නේ නැහැ. මට මේක මధుරව කරනවා. ඒකත් බලන් දෙන්නේ නැහැ. දාඩිය දානවා, ගුම්මට පියර දානවා, බෙල්ල මේ බෙල්ල ආදියට අරගෙන මිදිනවා මේ ඔක්කොම සම්මිලි කරයි. ඒකට කියාගන්න දෙයක් නෑ ගා ගන්න. කරාස් ගාලා ගා ගන්න ඉතින්. ඒත් හැම එකම අන්තිම ගින්කුණ්ඩගේ වගේ පුරුත් කතා ගින්දල මේ මහන්සාලය කතා දක්වා ඒ ප්‍රශ්නේ තනදීලා තමයි ඒවට කිසි දඬු දඬු දඬු. ඒකට මේ සත්‍ය දුක් ප්‍රහාණය කරන්න කියේ අයින් කරන්න කියේ එක්තරා න්‍යායක් ඇත්තේ න්‍යායක් ඇත්තේ ක්‍රියා කිරීමෙන් ලැබෙන වාචිකම ඒ න්‍යාය ඒ ක්‍රමය මේක පස්පස් වෙනවා ඊළඟට කියනවා මේ මධ්‍යස්ථ සිත දෙපැත්තකින් පීඩන ලබන මධ්‍යස්ථ සිත පිළිබඳව ඉදිරිපත් කිරීම විවරණයකට ඊළඟට ඉදිරිපත් කරන සිද්දේන සෝමනස දෝමනස්ථානං අත්සංගම සුද්ධියේ ප්‍රේමනස්ස දෝමනස්ස අන්න මේ අපි දුක ඒ වස්තුන් ඒ අවස්ථාවේ ලබන දුක ශරිත නමුත් පූර්වයේ අතීතේ කලින් අපලෙන් තියෙන ප්‍රේමනස්ස දෝමනස්ස ලොකු ගබඩාවක් අපරන් ලොකු ගබඩාවක් අපලන මොනවාද ගවඩාව අපි මනෝ දහපී කියලා කියෝ මලයි කියලා කියෝ අපි යම් කිසි කරුණක් කෙරෙහි යොමුලා සපත් වීම සඳහා යම් කිසි යම් කිසි සංවිධානයක් කරමින් යම් තරම් ක්‍රියා කරයිද යම් තරම් සිතයිද යම් තරම් කතා කරයි ඒ සිතපු කතා කරපු ක්‍රියා කරපු සියලුම කර්ම පිළිව කර්මවල සතහන ඒක ඡායාව මනෝධාති සම්පත්තිය. යම් කිසි වේකින් බේරෙන්නේ අනර්ථකින් කරදරයකින් බේරෙන්නේ ගියා. යමක් සිං ඈත්වීමට තමා කතා කරපු කතාව ක්‍රියාපු කරපු ක්‍රියා සමූහයේ එවාගින් සිටිවිදි වල මේ ඡායාවත් අපේ සිටේ. ධාරණය පවතී. එතකොට මේවා මනෝධාති සම්පත් උනාට අපේ මේ දුක සැප කියන මේ බලාපොරොත්තු දෙකට මේ අතීත සම්බන්ධ වලින් නැතින ඇති වෙන අයිතිවාසිකම් අපේ සිත නිරන්තරයෙන් අපේක්ෂිත සැප ලැබෙන තුරු අපේක්ෂා කරන සැපය ලැබෙන තුරු අපේ සිත වේගවත් වෙනවා ඒ වේගවත් වීම පිළිබඳව දී සෙන්සරාපි දේශනා විස්තර කිව්වා රාගේ රැක්වීම රාගයෙන් රැක් වෙනකොට රාගයෙන් රැක් වෙනවා කියන්නේ මොකද්ද අපේක්ෂාවක් ගැඹුරු සිතේ වික්කව අපේක්ෂාව සපුරා ගැනීම සඳහා සිතන සිතුවිලි වලින් කෙරෙන්නේ මොකද්ද ක්‍රමයෙන් තේජෝ දහකේ සිතේ වැඩි වෙවි වැඩි වෙවි ගිහිල්ලා අන්තිමට වෛරය දක්වා යොදන දින කෝපය දක්වා යන දින මහා දින බෑසක් වෙනවා ඒ ක්‍රමෙන් ක්‍රමෙන් සිට යමක් එක්ක පදින් ස්පර්ශ වීම නිසා එහි සංවිධානයේ සකස් වෙන ක්‍රියා ස්වરૂපය තමයි තේජෝ ධාතුව වැඩිනේ. ඒ තේජෝ ධාතුව එන්නේ වැඩි වෙන වැඩි වෙන මට්ටම් වලට නම් දීලා තියෙනවා මොනවාද? පළවෙනි එක පළවෙනි මට්ටම රාගය. ඒ දෙකීමේදී එක්තරා හැඟීමක් ලබා දෙන මට්ටම රාගය. ඊළඟට ලෝභය, ඊළඟට මස්තරි, ඊළඟට ද්වේෂය, ක්‍රෝධය, වෛරය මේ ආදී මට්ටම් වලට ගියාම අර ක්‍රෝධය කියන මට්ටමට ආපුවාම ඊටත් එහා නේද වෛරයේ මට්ටම් දැක්කහම ඊවසින් දෙන්නම නෑ ඒක තාම රිහින් දෙන මට්ටම්. මේ ඔක්කොම මේ මට්ටම් මොනවද? සිතිවිලි වල වේගය සිතිවිලි වල தත්ත්වය සකස් කරපු වර්ධනය කරපු සීගේ ධාතුව වැඩිලා යන්නේ. ඒකයි මේක මම එතෙන් ගත්තේ. අර අපි ළඟ තැන්පත් වෙච්ච එක එක සුඛය බලාපොරොත්තුෙන් පීඩා විඳපේ පුතුන් දෙරින්ද බලාපොරොත්තුෙන් පීඩා විඳපු මත්තන් අපේ මනෝ දහසිතේ. ඒ මනෝ දහසිතේ මොලේ තැන්පත්. ඒවා යම් ප්‍රමාණයකද චලනය වෙන්නේ සම්මේ. ඒ ස්නායු පද්ධතිය චලනය වෙන්නේ ඒ සම්පත්තේ ක්‍රියා ලක්ෂණ සියල්ලම ඒ තේජේ ධාතු මාර්ගයෙන් හඳුට කරා ගමන් කරනවා. ඒ කියන්නේ එවලින් ඒ ඊට අයත් තේජේ ධාතු දැන් යමක් කරේ බලාපොරොත්තුෙන් Taman හිතනකොට කලින් Taman බලාපොරොත්තු වෙලා කිසිත් යම් කිසි දෙයක් එක්ක Taman හිත වැඩ කරන වෙලාවේදී ආපු මතුවෙච්ච සිතිවිලි වල තේජස් මට්ටම් එනවා ඒව වැඩ කළා එනවා හඳුන. කොතනින් මොකද්ද මේ හඳුනට මේ සම්බන්ධතාවය වැඩ කරනකොට අර දුක විදින් විදිකට පවත්තන්නේ මේ සම්බන්ධතාවය. එහෙනම් ඒම නිසා මෙන්න තව එකක් මෙන්න තව එකක් නොනවත්තාම. එතකොට මෙන්න මොකද්ද? අර තම එක්ෂණයකින් අවසන් කරන්න තිබිච්ච දුකක පීඩනයක රිදුනක සරත්තරලවා ගැනීමට ඒ මනෝ ධාතුව ක්‍රියාකාරී චේපකාරය. ඊට මෙතන කතා කරන ප්‍රහාණයක් ගැන දුක්ඛසිත පහන දුක්ඛසිත සිද්දේව සෝමනස්ස දේමනස්සාන අත්සංගමයි ඔව් උත්සමයි අදුක්ඛම සුඛං ඒක නිස්සන්දේය ඒක ඉක්මෝනේ කියන්නේ ඉක්මෝනේ කියන්නේ අහුලෙවින්න. ඉක්මෝනේ කියලා කියන්නේ ඊට අහුලෙවින්න. දැන් යම් කිසි කෙනෙක් වල්ලන්න කේක් වෙනවා නම් ඒ විදිහට එළුවට දුන්න පරිදි කියන්නේ ඉක්මෝනේ. අහුවීම අරකට බෙදෙන වීම කියන්නේ කොහොමද? හැංගිලා යාත් නැතින ආකාරයෙන් යා ඉන්දියාව උපක්‍රමයක් දාගන්න එයාට අහු නොවෙන්න. එයාගේ ළඟම හිතෙක් කමක් නැහැ. හට අහු නොවෙන්න ඉන්න. ඒකට අහු වෙන්නේ කියුවා. සරල සිද්දලට අහුවෙන්නේ ඒක ඉස්මවල ගියා. අන්න ඒ වගේ මේ හේවනස්ස දේවනස්ස දෙක ඉක්මන්නේ කියලා හිතන්න මෙතන කියන්නේ මොකද්ද? ඒකත් සීමිජා පදනමක් මත විග්‍රහ වෙන්න ඕනේ විග්‍රහ වෙන්න ඕනේ කියන හිත තීරණය කරගන්න. මොකද මේ සිතෙන් නැගෙන තේජස් මට්ටම සිතෙන් යම් කිසි ප්‍රමාණයක තේජස් මට්ටමක් අපි සියත් රාගයෙන් ආරම්භ කරනවා. ප්‍රකජ්ජ සිතේ එහෙමයි. හරි සාමාන්‍ය සිත ආරම්භ කරන්නේ මුලින්ම කියන්නේ ප්‍රේමලින් උපකාර තමයි. නමුත් සිතේ කාම ඉක්මවලා යනවා ප්‍රකල්පෙන් හිතේ රාගයට බහිනවා. ඒකද ඒ රාගයේ ඉඳලා අර නිමිත්තත් එක්ක Tamange සිත වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් අස්පර්ශ කරන එකට මෙහෙම බලාගෙන নানা දේවල් එක්ක සිත වැඩ කරනවා. ඒකද එතන තියෙන වස්තුවේ එක්ක නෙවෙයි නාගේ සිත ස්පර්ශ වෙන්නේ. එතන තියෙන වස්තුවේ තියෙන ලක් හැබ සීල ඔක්කොම උපකාර කරගෙන තමන් ළඟ අර එවැනි ලක්ෂණ වලින් නිස්පාදනය කළා සංපත් කරගත්ත ඒ ධර්ම අවදි කරවන්න මේ සිතිවිලි වේග එන්නේ එන්නේ වැඩි වෙන්න උපකාරයි දැන් දේශ සිතක් තින් ලැබිච්ච ධර්මයේ වෙච්ච නපුරු ගති අවදි කරන්නේ ඒක සමාන තේජසත් සිතෙන් අවදි වෙන්න ඕනේ. එතකන් තේරෙන්නේ. අරතේ ඉතින් අපි ගෙදෙනවත් බොහොම සහම ක්ෂණිකව වෙනවා. ඒක නිසා අර අර උදා යාපේටි සිඥා දේකින් තේරෙනවා. ඒක මෙතන තේරෙන දේරුව අසහනයෙන් ඉඳීම කියලා කියන්නේ මොකද්ද? සිතේ වේද මට්ටම. ඒ පරණ සෝමනස්ස දෝමනස්ස කියන සත්‍යය බලාපොරොත්තු දෙකෙන් දෙවීමකට බලාපොරොත්තු කියන මේ වර්ග දෙකට අයත් යම් තරමක් සතහන් ධාරණ අපේ මොලේ සම්පත්‍යලා තියෙනවා නම් ඒ සම්පත්‍යලා තුළින් සතහන් අක්‍රීය බවටපත් ක්‍රියා නොකරන මට්ටමට මේ සිිතේ යන තේජස් වේගය ඒවා සලවන මත්තමට ප්‍රමාණවත් වෙන නිසා ඒවා සලවිලා මේ සිතේ අර කීවා වූ පීඩන ස්වરૂපයන් රඳවා පවත්වමින් දෙග්ගන්නේ. ඒ තමා ළඟ තියෙන කොටස්මයි සමාත සහය. තොද අතීත කර්ම වර්තමානයේ විපාක දෙන කී කර්ම ඵලය ඔය එක විවරණයක් ඒකට ලබා දෙන්නේ. එක සාක්ෂියක් අපි ගිය සමානේ ගිය සමානේ නෑ මේ මේ දැන් දින්ගත් ඉස්සෙල්ලානේ කමක් නෑ <coughs> ගිය සමානේ කෙනෙක් එක්ක බහින්දස් වීමෙන් ඇති කරගත්ත කෝප ස්වરૂපේ කෝප ස්වરૂපේ තරහ ගතිය සයිති හේගස් අංශකයේ එක්තරා න්‍යායක් ඇතුළත ක්‍රමයක් උඩ අර ක්‍රියා කළා ඒ ක්‍රියාව ඒ ක්‍රියා ස්වરૂපයෙන් මුලපවතින තොදී අද යම් කිසි කෙනෙක් එක්ක වෙනත් කරුණක් තුළ යම් කිසි බහින්බස් වීමක් වේගෙන එනකොට අර කලින් ඒ මත්තමට සිත වැඩ කළා ටිකක් ගත කළා ඇති වෙච්ච පාප අංශකය නැවත ඉදිරිපත් කිරීම දෝමනා කරන ක්‍රියා ස්වරූපේ ඒ ස්නායු වල ක්‍රියා. ඒක සම්ලෙන්න පටන්. සංවේගීත්වය කියන්නේ මොකද්ද? මේක වචනින් දෙකින් වේද කරගන්න පිළිච්ච කරේ අයියේගේ ඒකට කරත් හේතු කරගෙන කෑ ගන්න. ඒ මොකද ඒකට ඒ தත්ත්වය රඳවන්න උදව් දෙන්නේ ඒක තිබුණා උදව් මේ සහය. හැම එකක්ම අර කර්ම ස්වરૂපය යටතේ ක්‍රියාවක නිස්පාදනය වෙච්ච අයිතිවාසිකම තමා තුළම තිබිලා තමාට පහර ගහන ඇති පොයින්ට් එක. ඒත් ඕක ඕකෙන් බේරෙන්න කවුද විද්‍යාත්මක නිගමනයක් ලෝක දුන්නේ? කිසි කෙනෙකුට බැරි බැරි වුණා. නිකන් නිකන් කටට එනවා කී කිය මිනිස්සු රැවටුවා විතරයි කවුද? උත්තර අබ්‍රහම් දුරු විතරයි. බුදුහාමුදුරන්ගේ මුකුත් මට ඔයින් ඕනේ බලයන් ඕනේ දුක් විඳින්නතෝ මෙන්න මේවා පාවිච්චි කළා සැප විඳපල්ලා මමත් ඔය කී සැප විඳ කියලා උන්වහන්සේ තීරණය කළා පිළිනොම් කරා ඒතකොට ඒ විද්‍යාව ක්‍රියාත්මක කිරීමේදී ඒ සියලු සුළුම නැත්තම් සියලු අයිතිවාසිකම් තමාගේම බලපෑම් වල තමාගේම වරදින් තමාම කරපු ක්‍රියා වචන සිතුම් වල වරදින් ලැබෙන බව මේ තුලින්ම තුයි කිසිම ලෝක ධාතුවේ කවුරුත් අපිව අපිට දුක් දෙන්න ලෑස්ති නෑ. දුක් දුන්නේ නැහැ. අපි විඳින්නේ අපේ දුක් විඳිනවානේ. වර්ධි අපේ වර්ධි. ඒකට නිදසුනක් වශයෙන් කතා කළොත් දැන් කවුරු හරි ඇවිල්ලා අපිව මරන්න. මරන්න හදනකොට මරණය කියන එක කාට සාධාරණ එකක්. මැරෙන වෙලාවේ දුක් විඳින්නේ මොකද? මැරෙන වෙලාවේ නිහ දුක් විඳිනවා. මොකද? ඉන්න තියෙන කැමැත්ත. ඕනකම නිසා, අවශ්‍යතාවය නිසා, වැඩ කටයුතු නිසා. නානායව යෝජනා ඉදිරිපත් බැරි වෙලා මේ මරණය තමයි ඉදිරිපත් වෙන අවස්ථාව මෙන්න මා මරණ හදන. හරි. ඒක ගැන කිසිම අපේක්ෂාවක් නැතුව මෙයා ඉන්නවා නම් ඉන්න පුළුවන් නම් එතන කිසිම දුකක් නැහැ ස්වාභාවික අයිතිවාසිකමක් කවදා හරි ලැබෙන එකක් ඒ ලැබිලා තියෙනවා. ඉතින් මේ මට්ටමට මිනිසාගේ සිත ගන්න ඒ කොයි අවස්ථාවේ මරණාසන්න මොහොතේ චෙක් ඒ අවස්ථාවේ ඒ සතුටින් ජීවිතේ නිරුද්ධ කරන්නේ මේ හුරුෙන් ගන්නව අයිතිවාසිකම නිසා පිරිනවම් පානවා කියන්නේ මොකද්ද? ඒ හුරුෙන් සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා කිව්ව නීති යටතේ මොනම බලාපොරොත්තුවක් නැති නිසා ඒ උත්තරය නැවත උපදින්නේ නැහැ. හොඳයි. ඒ පිරිනවම් පානේ මරණින් මත්තේ නැවත සුගතිය ඉපදීම. මරණින් මත්තේ තවත් සනසිල්ලායක මීට වඩා හොඳ කෙනෙකු උත්පත්ති. ඒ මොකෙන්ද කරන්නේ? ඒ තමයි ඉතින් සකස් කරගත්තු චිත්ත මට්ටමක තියෙන එක්තරා ප්‍රමාණයක පිරිසිදුකමක් විසින් එක්තරා ප්‍රමාණයක පිරිසිදුකමක් උද ක්‍රියා කිරීමට අපි පුරුදු කරපු නිසා ඒ මේ න්‍යායමයි පුරුදු කරපු නිසා අර අපි කොයිතරම් නරක අතීතේ කළා තිබුණත් ඒ නරක අවදි වෙලා දුක් දීමට පුළුවන් අයිතිවාසිකම් තිබුණත් ඒවා ඔක්කොම හිමු තියෙද්දී ඒව සොලවන චිත්ත ශක්තිය. ඒකයි මේ අත්ංගම යන වචنين කියන්නේ ඒවා සොලවන චිත්ත මට්ටම. අපි කියමු දේශ මට්ටම, දේශ සටහන. නැත්තම් ඒ අයිතිවාසිකම ක්‍රියාවට ගමන්ද අංශක 25ක උෂ්ණත්වයක් වань. ඒත් මෙයා ඒ අංශක 25 උෂ්ණත්වයට නගින්නේ කොහොමද සිත තවත් කෙනෙක් එක්ක විරෝධ හැඟීම් ඇතිවෙන්නේ. ඒත් මෙයා ඒ අංශක 25ට නැගි චිත්ත මට්ටම නවත්තන්න කිසි කෙනෙක් එක්ක විරෝධයක් නැතුව ඔක්කොන්ඩම ඔළුව පාච්චරින් කාටත් සාමදාම් සාමකාමීව අනේ හොඳයි කෝකත් හොඳයි එහෙම හොඳයි කමක් නැහැ මොනවා කන් ඔය මට්ටමට සිත ගත්තොත් අර සටහන් වැඩ කරන්නේ නැති නිසා ඒ සෞම්‍යත්වයේ එයාට පවත්ව ගන්න පුළුවන් වෙනවා මොකද පොහොරක් වැටෙන්නේ නැහැ යම් කිසි සුළු වෙනසක් වුණත් ඒක එතනින් ඉවර වෙනවා කුසල කරණය කියන්නේ මොකද්ද අන්නෝ ක්‍රියාවයි මොකද්ද අතීතේ අපි විසින් නටාපු නට කිසිම තේරුමක් නැතුව නරක කරගෙන තියෙන කුණු හැලි වලට හිල් එවහි කරන්නේ නැතුව පල්ලෙහා ඉඳන් ගල් ගහලා ඒ කුණු හැලි හිල් කරගන්නේ නැතුව අර ඔක්කොම බිමින් තියෙන ශබ්ද නැතුව ආහු නැතුව අනේ කමක් නැහැ ඉතින් ඒවනම් තියෙනවා තමයි ඉතින් කොහෙටි පිටාව අපිට හෙල්ලන්නේ නැන්න හිල් කරන්නේ නැන්න කියන හැඟීම උඩ කොයි මාධ්‍යයෙන් සමාජයේ අය ඒ කියන්නේ අසුරු කරන පුජ්‍යලෝ සමාජයේ හිත වෙනස් කිරීමට නපුරු වීමට කරකස වීමට දරුණු වීමට කොයි තරම් දේ කිව්වත් අරක සිද්ධාව නිසා මොහු අනේකමක් නෑ ඔය ඕන එකක් කියාගත්ත මගේ හිත විතරක් මේ අරව හොල්ලන්න තියෙන්නේ අර හැලිහිල්ලෙන තැනට වැඩේ දාගන්න තැනට මං කල්පනාකාරයෙන් ඔය ඕන එකක් කියලා බැනලා ගියා හැබැයි ඒ ඇත්තගේ ඒ දැනුම ඒ විරුද්ධයේ සුළු වේලාවකට පමණයි. මේව කලමුණුත් හේවි දිගින් දිගට මං රැට නිින්ද නැතුව දවල්ට කටයුතු කරගන්න සීසන් නැතුව මම දුක් විඳින කෙනෙක් වෙනවා. ඒ ඇත්තට මේ අයිතිය ඒක කරගන්න අපි ඉඩ දෙනවා. ඔහේ බම්පන් කියලා. ඉන්න පුළුවන් තත්වයක් හැදෙන්නේ මේ ඇත්ත తත්වය සමාගිස්සෙන් පිළිගත්තට පස්සේ. සප විඳින මිනිහෙක් ඉන්න පුරුදෙන්න ඕන ඕකයි ඕකටයි මේ ප්‍රතිපත්තිය කියලා කියන්නේ නැවත නැවත එවැනි සිත් පහළ කිරීමට පුරුදු වීමේ ක්‍රියාවට කියන ප්‍රතිපත්තිය. නැවත නැවත ඒ විදිහටමයි පුරුදු. එතකොට වෙන්නේ මොකද්ද? ඔහු එසේ කරනකොට ඔහුගේ සිතුවිලි වලින් පුරුද්දක් ලැබෙනවා. හුරුවට වැටෙනවා අර චිත්ත මට්ටම ඒ ඒ කියන අනවශ්‍ය සීමාව ඉක්මවලා යන්න තිබෙන හුරුව ඒක හිමින් ගිලා බහිනව නවතිනවා. ඒ හුරුව නැති කරගන්න. ඒ සිිතේ නැති වෙනවා. නැති වෙලා හොඳ මට්ටමේ හිටින්න පුරුදු වෙනවා. සිත පුරුදු වෙනවා. ඕකට කියන්නේ සමාධිය. ඕකටනේ අපි කියන්නේ සමාධිය, කුසල් සිත, පුණ්‍ය සිත මේ ඔක්කොම නම් දැන්නේ මොකටද? ඔන්න ඔය සත්‍යයේ සිට ඇති උච්චා. එයාගේ සමාධිය නිරන්තරයෙන් පවතිනවා මොකද්ද? ඒ මොන සිද්ධි මොන කතාව මොන හැඩය මොන දේ කළත් එයා ඒ දිහා බලලා මෙතන කිසි එකට විරුද්ධ වෙන්නේ ඒකට ගුණදස්ති විචනයට යන්නේ මුකුත් නැහැ එයා දැක්කයිච්ච අරයා මොකද කළේ එයා කොලේ මොකද්ද කියලා දන්නේ නැහැ මම එයා මොනවා හෝ කරපු බව නම් මම දැක්කයිච්චරයි මම මොකද ඒක විපරම් කරන්න යා ගියේ නැහැ විපරම් කරන්න ගියා නම් මෙන්න මෙයාගේ සිතේ ඇති වෙනවා අර කිව් දුක් සහිත අයිතිවාසිකම්. ඒකට විපරම් කරන්න සිද්ධ වුණා කියන බලනකොට පෙනුණා කරපු. ඒවා එකක් ගැනවත්. එයාගේ වැඩ හැටියෙන් ඒව බාර දෙන්න. ඉන්නේකට කිව්වේ දානය. ඔහුගේ අයිතිය ඔහුට බාර දෙන්න. ඒක ඔහුගේ එක. කියලා හිතන් මෙයා සිතාගෙන ඔව් යාර පිටියකට යන්න ඒක හිල් වුණා ඉතින් හරි. ඒක යාගේ ඕන කමට කරපු වැඩක්. මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් ඒකේ ඇත්තට සම්පූර්ණයෙන්ම ඒකේ සියලු අයිතිවාසිකම් බාරයි. මගේ මුකුත් නැහැ. කියලා හිතන තැනට ආව හැටියේ අර තමාගේ <clears throat> අර නරක සටහන් එක සම්බන්ධතාවයේ පවත්වන අයිතිකාසිකම මෙයාගේ ක්‍රමෙන් නවතින. නවතින කි ක්‍රමෙන් කිව්වේ මේ පුරුවයි ක්‍රමෙන් ගන්න ඕනේ. ඒක සකස් වූ ප්‍රමණයට මෙයා අරවන්න කලම්බන්නේ නැති චිත්ත වේග සෞම්‍ය චිත්ත වේග පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරනකොට ඒක යාගේ යහපතටයි යා පාවිච්චි කරන්නේ. නමුත් එයා ඇසුරු කරන ගෙදර. එයාගේ භාර්යාව. භාර්යාවක් නම් ස්වාමි පුරුෂයා. දරුවෝ, අසල්වැසියන්, සමාජයේ හැම කෙනෙක් මෙයාගෙන් පීඩා විඳින කෙනෙක් වෙන්නේ නැහැ. මෙයා සමාජයෙන් හෝ දෙමව්පියන්ගෙන් හෝ දරුවන්ගෙන් හෝ පීඩා කරන කෙනෙක් කියන්නේ. ඇයි? අපි කියමු ඒ පීඩාවේ කියන එක අපි මේ කියන්නේ අපි අකමැති දෙයක් සිදුවීම. එහෙනම් මෙයා අකමැති නෑ ලෝකෙින් ලැබෙන සියල්ල බාර ගන්නවා නම් කෝ මෙයාගේ පීඩා දෙන කොටස. පීඩා දෙන කොටසයි හැදිලා තියෙන්නේ වැඩ නොකරන්නේ. මොකද අකමැති නෑ. ආ සංගබෝරයි වනගත වෙලා ඉන්නේ. අර අසරණ මිනිසයා. මේ පිළිබඳව කතාව කිව්වේ. එයාගේ පැමිණීම මේ හිසගේ හිස පිළිබඳව ප්‍රශ්නේදී එවැනි දුගියෙකුගේ පැමිණීම සංඝ බෝට මහා ලොකු සතුටුදායක සිද්ධියක් වුණා. ඒ මොකද? මම කොහොම හරි කවදා හරි මොන හේතුවක් නිසාම මරණ කෙනෙක්. නමුත් මම සති සම්පත් අත්හැරියේ ඒ මැරීම කියන මේ කාරණය නිසා අනුසුරුව ලැබෙන අයිතිවාසිකම මීට වඩා සහනදායක කරගන්නයි. ඒ සහනදායක කිරීමේ ක්‍රියාවට ලොකු දවුවක් වෙනවා මරණය සතුටින් කරගන්න පුළුවන් එකක් වුණා. මැරෙන්නේ සතුටින් කැමැත්තෙන් බොහෝ පරිත්‍යාගශීලියෝ. ඒකට මට මේ මිනිස්සෙක් හම්බෙලා ඉන්නවා. ඒක නිසා මම දැන් ඒක පුරුදු වෙන්න ඕනේ කියලායි බෙල්ලක පළ හිටන් ඒ මිනිස්යා අතට වැටුනොත් මොනෝක ගලින් කියලා. ඒත් අපි කියනවා රිදි කෑල්ලක් දඟලා හිටන් වරෙන් කියලා ඩොග් ගාලා ඇද්දලු. ඉතින් කොහොම ඇද්දාම එනවා නම් ඉතින් මේවා පුරු ඒවා මේ ඈ කොකු දාලා ඒ කොකු දාලා බෑ එහෙම එහෙම කොට එන්නේ. නිකන් උඩින් කියලා ගිනිච්ච එකක්. ඊටතර රිදි සතර රිදි කෑල්ලක් බඳලා කියවහම ඕනේ. හොඳයි මේ අනුකම්පාවට එහෙම මිනිස්සු කියලා තියෙන්නේ. මේ තරම් උත්තරමයේ බෙල්ල කපනවා අහන්න සතුටු නෑ. ඒ තරම් තරම් කරුණා කාර්මික මිනිස් හදවත. නමුත් සඳබෝත වුණේ ඒ අවස්ථාවේ මොකද්ද? එයාගේ අනාගත ජීවිතය. සපවත් කර ගැනීමේ හුරුව ලබා ගැනීමට මේ මනුස්සයාට මගේ හිත දෙනවා කියලා එයා දුන්නා. පාඩුවක් දැක්ක. ඒ මොකද එහෙම දෙන්න පුළුවන් උනේ. එයා මේ ලෝකෙ කිසි බලාපොරොත්තුවක් නැහැ. තිබුණේ නැහැ. තිබුණා නම් සාධකයෙන් යන්නේ නැහැ. සටන් කළා මල්ලි පරද්දලා සැරට නමුත් එහෙම බලාපොරොත්තුවක් නෑ. එයාගේ එල්ලවලා තිබුණේ දුකෙන් ජීවිතේ නිදහස් කර ගැනීම පමණයි. ඒත් ඒ දුකෙන් නිදහස් කර ගැනීමේ தත්ත්වයට සිත ඔය තරම් දුරට දියුණු කරන්න කොහොමද කියලා වැඩකලේ gederindala. gederindala කියන්නේ තමන්ගේ සියලු තමන්ගේ යහපත සඳහා හොඳ හිත පාවිච්චි කිරීම සඳහා සියල්ල දෙන්න පුළුවන් වුණා. සියල්ල අත්හරින්න පුළුවන් වුණා. සියල්ල පරිත්‍යාග කළා. ඒ වගේම සුමේද තාපසය ආදී මේ මහා ශ්‍රේෂ්ඨ උත්සමය වර්තමාන සමාජ මේ කාලේ ඉඳලා අතීතයට ඇදී යනකොට මහා හුඟක් හම්බ වෙනවා මගදී. ඒ විදිහේ තමන්ගේ ජීවිත සංසාර ගැනීම සඳහා මෙලොව වශයෙන් ලෞකික වශයෙන් ලැබිච්ච සියලු අයිතිවාසිකමත් ඇති. මේ අයිතිවාසිකමත් ඇති කියනකොට මේ ගවල් දොරවල් තියෙන පුටු කවල් අරවා වීසු කරන්න කියනවා නෙවෙයි. ඒව හිමම තියෙනවා. දැන් ජීවය පිළිබඳ බලාපොරොත්තු විතරක් අයින් කරනවා. ඒ භාණ්ඩවල විතරක් නෙවෙයි සවිඥානික අවිඥානික සියල්ල කෙරෙහි තියෙන බලාපොරොත්තු අයින් වෙන සමගම එයාට පුළුවන් වෙනවා බලාපොරොත්තුවක් නැතුව අසුරක් කරන්න බලාපොරොත්තුවක් නැතුව අසුරක් කිරීම දැන් මේ මනුස්සයා හොඳ එක්කෙනෙක් එයාගෙන් හොඳ ලැබෙයි මට මේ මනුස්සයා නරක එක්කෙනෙක් මම නරක නෑ එහෙම මුකුත් නෑ ලැබෙන වෙලාවට ඒක දන්නවා මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. ඒ අසුරු කිරීමේදී ඔහුගේ මනෝ බලාපොරොත්තුවක් නැතුව සුහද අසුරක් කිරීමට තරම් මොහු සමර්ථ නම් අරකින් චිත්ත මට්ටම. කොයි අර තමන්ගේ සතහන් කරන දුක්දෙන සතහන් ක්‍රියාත්මක කළා ඉතින් ඒ තාප වේගය හඳවත් කරා යවන ශක්තිය අකිරිය වෙනවා. ඒකට කිව්වා අප පුද්දේව සුඛසිත පහ සෝමනස්ස දෝමනස්සානං අත්තංග. කොට දැන් මොනම අතීතයක්වත් මොනම අනාගතයක්වත් නෑ වර්තමානයේ යාගේ හිතේ තියෙන දැන් මොකද්ද ඒ කරන්න ඕන මේකද? ඔන්න ඒක කළා. ඒකෙන් ප්‍රතිඵලයක් බලාපන්. ඒක අනපේක බලාප මේ අහවල් එක ආවයි කියලා කියයි. අපි ගින්දර පත්තු කරන්න ගිනි කුඩ ගහනවා. ගිනි කුඩ ගහීම ගින්දර මතු කිරීමට උපක්‍රමයේ තමයි. නමුත් අපි දන්නේ ගින්දර මෙහෙම ගහපුවාම ගින්දරපත් වෙනවා කියලා පත් උනාට පස්සේ. එතකන් ගහන්න ඕනේ. කීපයක් හරි කැඩෙනකන් ගහන්න ඕනේ. අපිට කියන්න බෑ ඔන්න ගින්දර කියලා හිතන් පත්තු කරන්න බෑ. ගහගෙන ගහගෙන යනවා. ගින්දර ආවට පස්සේ ඔන්න ගින්දර කියයි. ගහින් එකක් ගින්දරමත් වෙන එක. ඒ වගේම අපිට ක්‍රියාවක් කරන්න පුළුවන්. ක්‍රියාවෙන් මතුවෙනදී ඔන්න දැන් මේක වෙලා කියලා කියන්න පුළුවන්. මේකෙන් මේක වෙනවා කියන ස්ථිර තීරණයකට අපිට බහින්න බෑ මොනවා වෙයිද දන්නේ මොකද දැන් ගිනිකොර ගහනකොට ඉන්ද්‍රෝණ කරවලයි ගිනිකොර ගහවේ නමුත් කිනිපුර මැද්දෙන් කැඩලා මිස් කරන්නයි උනේ. අන්න ඒ විදිහ අවිනිශ්චිත තත්ත්වයක් අපේ ජීවිතේ හැම හැමතැනම තිබෙන නිසා කිසිවක් නැහැ අපේක්ෂාවක්. ඒ ඒ අවස්ථාවට යෙදෙන දේ කරනවා ලැබෙන දේ බාර ගන්න. ඔන්න මට්ටම මොකද්ද? අර 25න් අංශක 15ක් අඩු වෙලා අංශක 10ට බැස්ස 60ක් අපි හිතමු. අංශක 10ට බැස්සා. ඒ අංශක 10න් බෑ පරණ අර අංශක 25න් ක්‍රියා කරපේවා එකක්වත් හොල්ලන්න. ඊ හොල්ලන්න බැරි නිසා ඒ අංශක 10 සිත හැම කරුණකටම බැලීම, ඇසීම, ආග්‍රාණය කිරීම, රස විඳීම, ස්පර්ශ කිරීම ආදී මේ හැම එකටම ඒ චිත්තාංශකේන වැඩ කරන්නේ පරණ කර්ම මොකක්වත් යට අතීතයේ කරපු කර්ම වලින් ලැබෙන විපාක කිසිවක් නැහැ අඟුලිමාලට උනේ ඕකයි ඒ සෑම දෙනා ප්‍රශ්න කරනවා මේ අඟුලිමාල මෙච්චර මිනිමල්ලයිට ඒ නියට කිසිම දුකක් නැහැ කියන්නේ නමුත් ඒ නිය හරි හරියට දුක් වෙනවා තා පොඩ්ඩේ බුදුහාමුදුරුවෝ හමු වුණා හමු වෙලා ඒ අත්තර සෑහෙන මොලයක් තිබුණා මොඩකමකුත් කළා නමුත් මොලේ තිබුණා බුද්ධ වචනේ තේරුම් ගන්න එයාට කිව්වේ මෙන්න මේ මට්ටමට ගනින් උඹේ අතීත ඔක්කොම අත්හැරලා. ඒත් ඔය කියන සෙව්වට අඟුලිමාලට පුළුවන් වුණා ඒ චිත්ත මට්ටම පවත්වන්න මොකද කිසි බලාපොරොත්තුවක් යාගේ තිබිලා නැහැ. එකයි තිබිලා තියෙන්නේ පොරොන්දු කිරීම පමණයි. ඒකේ දාදවස ඉවර වුණා. ඒක නිසා මේක පිළිගත්තා. නුවණ තිබිච්ච නිසා ඔහුට පුළුවන් වුණා මේක තියෙන ඇත්ත. තමන්ගේ ධර්මයේ පවත්වාගෙන ඊට අනුව පිළිපදින්න. ඒක නිසා සුළු දවසයි කිසි අමාරුවක් නැහැ සියලු කෙල් සුන්නතලා අමා මහ නිවන් අවබෝධ කරගන්න. ඒකට අර විදිය පුජ්‍යලියකට පුළුවන් වුණා නම් ඒ විදිය தත්ත්වයක් ඉක්මවන්න මොකද? අර තරම් දහසන කරපු පුජ්‍යලයා අර ඒ බුදුහාමුදුරන්ගේ දේශනාවෙන් විග්‍රහ කරපු කාරණේ හොඳාකාර පිළිඅරගෙන එතන ඉඳලා ඔහුට පවත්තන්න පුළුවන් ශක්තිය තිබුණා නම් ඒ අත් පුණ්‍යවන්තයෝ කොතරම් පව් කළා අපටත් පුළුවන්කම තියෙන්න පුළුවන් ඕන ඒ තරම් විශාල ඒවා නෙවෙයි. ඉතාම සුළු ප්‍රමාණයක්වත් අපේ අතීතයේ දුක් දීමට තන්පත් වෙලා තිබෙන අයිතිවාසිකම් කම්පණය කර නොගෙන කම්පණයටපත් කළා ඒවා අපේ සිතත් එක්ක මිශ්‍ර කර නොගෙන ඒවා එහෙම තිබිච්චාවි කියලා තීරණය කළා. ඒවා කලම්බන සිටිවිලි මාධ්‍යයට සිත යන්ට නොදී පවත්තන්ට හුරුවක් ගත්තොත් අපි මෙලොව වශයෙන් සැප විඳින ඉතාම වාසනාවන්ත ඒ කියන්නේ අපිට අපිම කියන අනේ අපි කොයිතරම් වාසනාවන්තයෝද කියලා ඔහු ගැන ඔහුම කියන පුජ්‍යලේ බවට පත් වෙන්න මෙන්න මේ ක්‍රියාමාර්ගය විතරයි ඔහු විසින් ගතේ. ඒ ක්‍රියාවට සිත දමන්නේ මොකද්ද මේකට උපක්‍රමය නැත්නම් මේක සංවිධානය කරගන්න තියෙන උදව්ව මොකද්ද? ඒකට පුංචි නිදසුනක් මට කියන්න බුණා මම බොහොම ඉස්සර අර බුරුම භාවනාවේ කුරු ගන්න ඉගෙන ගන්න කාලේ ඒ බුරුම ආමුදු හන්දාවේ ආ කොළු ඇවිල්ලා අර අනිත් කොළු ඇවිල්ලා හැවුවා ගිලම්පස ගේන්නද කියලා කමක් නැහැ කියලා. අනේ ගෝලෙ ගිහිල්ලා ගිලම්පස ගේන ගමන් අර තරප්පේ නගින්න කියලා කොළුවා යටින් ගිලම්පස කෝප වැටුණා. දුරියන් කිව්වා මේ සාමින් මේ ගිලම්පස කෝප ඔක්කොම වැටුණා කියලා. කමක් නැහැ කිව්වා. ඊට පස්සේ අර බිලිච්ච බෝතලයක් ඔක්කොම අයින් කරලා එක බෝතලයක් ගේන්න එකක් තියනවාද කියලා. කමක් නැහැ. ඔක්කොටම කමක් නැහැ කියනවා එහාම. අන්නේ කමක් නැහැ කියන්නේ. ඒක අර කොමස් නිසා එහෙම කිව්වද මම දන්නේ නැහැ හැමදෙරෝ. ඒ සියල්ලටම ඒ විදිහේ පිළිතුරක් දෙන්න. අපි හුරු වුණොත් අලංකාර. කමක් නැහැ අපි ඒක පිළිගමු. කමක් නෑ අපි ඒක පිළිගමු. කෝකක් පිළිගන්නවා. අපි අර ඒක උදාහරණ කිව්වේ. දැන් කිසි කෙනෙක් කොලේක බලු බෙච්චක් කොටලගෙන අන්දා. දුන්නා. හා හා දෙන්න දෙන්න. ඒ ඔබට කරන වැඩේ මොකක්ද? ඔක වීසි කොන්නවා ඒක උච්චරණය ඔක මහලුක වැඩක් නෑ. අන්නේ ආකාරයෙන් මේ ලෝක දහසේ සියල්ල පිළිගැනීමට තරම් අපි සමත් වුණා. ලෝක දහසේ කිසි කෙනෙකුට අපිට දුක් දීමට බැරි වෙන අභියෝග බැරි බවට අභියෝග කරන්න පුළුවන්. ඒ මොකද කිසිම දුකක් නැහැ අපිට নানা දේවල් කරන්න පුළුවන් පුද්ගලයෙකුට බයින්න පුළුවන් ගන්න පුළුවන් නොයික කරන්න පුළුවන් නමුත් මේ එකක්වත් අපි දුක්කට සැලකන්නේ නැන්න අපට දුකක් නැහැ නමුත් ශරීරයට යම් යම් දේවල් සිද්ධ වෙනවා කියන මට්ටම දක්වා එනකොට අන්න එයාගේ චිත්ත මට්ටම මොකද්ද අර අදුක්කම සුඛ කියන මජ්ක්‍ධිම ප්‍රතිපදා මදුම් පිළිවෙත කියලා යම් වචනයක් බුදු පියාණන් වහන්සේ අගය කොට යම් චිත්ත මට්ටමක් අගය කරා නම් අන්නේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා ප්‍රකාශකේන අபிසම්බුද්ධා කියන තැනට කියාපු පදය අපේ ජීවිත ඇතුලේ සංවිධානය. එතකොට අපිට මෙහෙත් එකයි දිවලෝකෙත් එකයි හදිස්සියෙන් වැරදිලා පාරවලදී අපාය ගියත් අපායෙත් මේ කිසිම දුකක් නියත් නැහැ. ලෝකෙමුනේ හැලිය වතුරු පුරනවා. කටින් බලලා පැත්තක දිනනවා මිනිහත් වෙයි. අපායවත් දුකක් වෙන්නේ. අපේ හිතෙන් තමයි මේ අපාය සංවිධානය කළේ. ඒක නිසා ඔන්න අදට අපිට දේශනා කරන්න තිබිච්ච කොටස සම්පූර්ණයි. දැන් ඉතින් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ලයි ප්‍රශ්න අහන කවුරුත් නැහැ. ඈ ඔව් සුඛය කියලා කිව්වේ සැනසෙල්ලක් දෙමින් වෙනස් වීමටයි. සුඛය කියලා මේ අපි බලාපොරොත්තු වෙන්නේ නිදන නෙමෙයි බලාපොරොත්තු වෙන ගන්න. ඒ සුඛය කියන එක ඈ බලාපොරොත්තු වෙච්ච එකෙන් ලැබිච්ච මේ සතහන කියලා තමයි අර සුඛස්සක දුක්ඛස්සක තහනා කියන්නේ. එතකොට අතීත බලාපොරොත්තුවක් මත සකස් වෙච්ච සුඛයේ බලාපොරොත්තු ලැබපු තීදන ඒකතියි. සුඛී කියන එක එකක් නෙවෙයි. සුඛී කියන එක අර තමා විඳිනකොට තමාට කිසිම නැහැ විඳින්කක් කුඳන සත්‍ය. අර කියේ බලාපොරොත්තු. එනවා. දකින්න තුනේ. දැන් <clears throat> අ කවුරුත් මේවා අපි මේ සාකච්ඡා ගන්න කතා කරන්නේ. ජීවිතයේ තියෙන වගයක් දන්නවා මේ කවුරුත්. එයින් දත හැකි වැඩ බොහෝ ශ්‍රේෂ්ඨවල ගන්න පුළුවන් බව දන්න නිසා එම ශ්‍රේෂ්ඨත්වයේ ජීවිතය ඇතුළේ කුමිෂ්ඨ කරන්නයි අපි මේ කරන් සාකච්ඡා කරන්නේ බුදුපියාණන් වහන්සේගේ ධර්මය ජීවිත සංහිඳ ආදහරි. ඒ නිසා ඒ විදිහේ පිළිසකට සිදුවෙනා වූ යහපත සලකා මේ සමේ සත්‍යනා වූ ලෝකපාලක සාසන කාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානයටත් අප අපස්තු කරන ස්ථානයටත් අධිග්‍රහ සිරුමදී රාජ සම්මයා මේ ශාන්තිනාදී තම තමන්ගේ ජීවිත මේ උසස් තත්ත්වවලින් සංවිධානය කර ගැනීම සඳහා දීගේ සහායක් කළ යුතු ප්‍රකාරයක් කරත්තා ඒ විරාජ සම්මාදක් තම තමන් වෙනින් සීනී පරිලෝකී මෞර්යාගේ සියලුම මහත්වර්ගයාට දූත පින්තුන්ට ලෝසතුන්ට මේ වෙනතම මේ ශක්තිය කාන්තෙන් සියලු දුපාවන් වූ මාමා නිවන් පින් හේතු වාන් සිතත් කරගෙන උත්තරපා සම්මේ කියලා कहा सकता है Sampai jumpa di video selanjutnya. अभ्वादुरुशीरुष्वेन संलब्धहापचायने चत्तारो ब्रह्मा वर्धन्ति आयुरन्ने सुखम् बलङ्गारोग्यसम्पत्ति सर्गसम्पत्तिमेव च अतो निन्दानुसम्पत्ति विनाशे समुद्यते